ගයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් මේ සැප්තැම්බර් මාස 25 වෙනිදාත් දවසේ ධර්ම සාකච්ඡාව සඳහා ප්‍රශ්න විචාරත් වැඩපිළිවෙළ සඳහා එකතු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගනිමු අපි දීප්තිගෙන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි ස්වාමින් වහන්ස අද දින කමඨාන් වාර්තා 10ක් ධර්ම කරුණු දෙකක් හා ප්‍රකාශ එකක් ලෙස වාර්තා 13ක් ලැබී තිබෙනවා. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස පරයංක භාවනාව පරයංක භාවනාවේදී පහත සඳහන් අවබෝධයන් අත්විඳීමට හැකිවිය එනම් ටික වේලාවක් භාවනාවේ යෙදී සිටීමේදී සිත ඒකාග්‍රතාවයට පත්වීමත් සමගම සමාධි සිතක් පහළ විය ටික වේලාවකදී නින්දට ගොස් ඇතැයි සිතුනද තද නින්දකට ගොස් නොතිබුණු නිසා අවදි විය. අවදි වනමාත් සමගම ෂණිකව වේගයෙන් මොහුනට ඉදිරිපසින් ශරීරයෙන් යමක් පිටවනවා වාගේ දැනුනි. ඊතා වේගයෙන් ඉවත් වූ නිසා පැහැදිලිව හඳුනා ගැනීමට නොහැකි විය. තවද පරයන්ක භාවනා කරන හැම අවස්ථාවේදීම හිස් අවකාශය වාගේ ඉදිරියෙන් පෙනෙන්නට පටන් ගනී. සක්මන් භාවනාව වැලි තීරුවේ සක්මන් කරන විට පයට තද ගතිය, සිනිදු ගතිය, සීතල ගතිය දැනුණු අතර ලනුපැදුරේ සක්මන් කරන අවස්ථාවේදී මඩ වගුරක ඇවිදින වා වාගේ පාදය පහතට එබෙනවා දැනීමක් ඇතිවිය. තව දුරටත් සක්මනේ යෙදී සිටින විට ආයාසයෙන් තොරව පාද දෙක එහාට මෙහාට පැද්දෙමින් වාගේ සක්මන සිදුවිය. භාවනාවේදී සිදු වූ මෙම අත්දැකීම් පිළිබඳව කමඨහන් ලබා දෙන මෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණ වේවා. ඔය මේ වගේ අත්දැකීම් තියෙද්දි තමයි දිගට කාලසටහන කරගෙන යන්න පුළුවන් නම් ඒක තමයි අපි දෙන්න තියෙන අනුග්‍රහය. මේකක්වත් බාධා කරන සුළු එකක් නෙවෙයි නම් අපි අත්දැකීම් ලැබෙමින් පවතින අත්දැකීම් වල මද භාවයේ තියෙන තව මදි. ඉතින් මේකම කරන්න ඕන. කාලසටහන දිගට කරන යනකොට අත්දැකීම් වල ඇතුළත මේරීමක් වෙනවා නිකන් gediya kiri වදිනවා වගේ. ඉතල gediya හැදිලා ඒ ඇතුළේ kiri වදින. ඒ වෙලාවේ කඩන්න හොඳ නැහැ. කැඩුවොත් ඇඹුල් වෙනවා. ඉතින් ඕහොමම ওই කාලසටහනම දිගට කරන්ඩ එතකොට මේ වார்த்தාව අනුව තමයි තේරෙ ඉදිරියට යනකොට ඒ දැකපු දේවල්ම නැවත නැවත වෙනස් වෙනස් පැති වලින් පෙන්නනවා. ඒක මේරිච්ච භාවය කියලා කියන නිසා දැනට බාධාවක් පේන්නේ නැත්නම් ඕකම කරගෙන යන්න කියන එකයි කමටහන්. දෙවැනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස අද උදෑසන සැහැල්ලු සිතින් යුතුව දකුණු හා වම් පාදයන්ගේ ඉරියව් මෙනෙහි කරමින් සක්මන සාර්ථකව අවසන් කළෙමි. ඉන් අනතුරුව උදෑසන 4:30ට පරයන්කය සඳහා වාඩි වී ආනාපානෙහි සතිමත්ව සිටි මගේ දෙනෙත් ඉදිරියෙන් ඊතා සියුම් කෙඳි සහිත කිරණක් දෙනතට ගලා ඒමත් සමග එතෙක් මා සිටි ගැඹුරු සමාධියෙන් පැය එකහමාරක කාලයක් ගත කර අවදීම සිදුව ඇති බව වටහා ගතිමි. මෙය ඔබ වහන්සේ වෙත වාර්තා කිරීමට අදහස් කළෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණ වේවා. මේ වගේ අර දැනෙන අවස්ථා නොදැනෙන අවස්ථාව සහ අතරමැදි අවස්ථාව කියලා මේ අඩහීනක අවස්ථාවක් හීන දකින්න අවස්ථාවක් සහ අවදි අවස්ථාවල් තියෙනවා. ඉතින් මේක ඇත්තට හීනක නෙවෙයි දැන් සිද්ධ වෙන්නේ භාවනාවකයි. ඒක පොතේ සඳහන් වෙන්නේ රූප පේන එක අවදි අවස්ථාව ඊට පස්සේ රූප සංඥා වලට මාරු වෙනවා. බලයින රූපෙම විනිවිද පේනවා. මේ මාරුව වෙන්නේ තෝන්තුවක් එක්ක. මාරුව එන්නේ කද්දෝ පරිණාමයක් එක්ක. හරහා බලාගෙන ඉන්න බැරි මේ අනිත්‍ය භාවයට කැමති නැති නිසා. මේ තියෙන දේම වෙනස් වෙනවා. ඉතින් අනිත් දවසේ යන්න තියෙන එකම තමයි මේ වෙනස් වෙන්නේ. ඒක සාසනානුලෝකව කියන්නේ රූපේ රූප සංඥාවක් වෙනවා. කාමේ කාම සංඥාවක් බාටපත් වෙනවා. ඒක හරියට සතුහල් වලින් කැඳ හදපුවාම බත් අවස්ථාවට එල කැඳ අවස්ථාවට යනවා. කැඳ අවස්ථාවට ගියාට පස්සේ බත් කියන නම දාන්නත් බෑ, හාල් කියන නම දාන්නත් බෑ. හැබැයි ඒකේ ಗುಣ ටික තියෙනවා. ඒවක් කුඩු කුඩු වෙලා කැඳ වෙලා මේ කවුරු හරි මැජික් කරුවා කියලා හිතාවි හතරම දවස්වල දැක්කේ නැත්තම්. කවුරු කෙරුවත් ඒක ඉසලහාල් බත් වෙලා පත්කඳ වීම තමයි වෙන්නේ. අන්නේ වගේ විපරිණාමයේ දක්නාසුලෝ භාවනා කරන්න අනිත් දවසේ. තුන්වෙනි ප්‍රශ්නය පරියංක භාවනාව. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මෙය මා නිස්සරණ වනයේට පැමිණි දෙවන අවස්ථාවයි. මාගේ මූලික කමඨහන වන්නේ ආනාපාන සති භාවනාවයි. මා ඊයේ රාත්‍රියේ පරයන්ක භාවනාවේදී ලද අත්දැකීම් පියවර කිහිපයකින් ඔබ වහන්සේගේ අවධානයට ඊතා ගෞරවයෙන් යුතුව මෙහි පහත දක්වමි. පළවෙනි පියවර. ආසනය සකසා පරියංක භාවනාවට වාඩි වී මා වාඩි වී සිටින ඉරියව්ව දෙස මද වේලාවක් සතියෙන් යුතුව බලා සිටියෙමි. ඉන්පසු නාසිකාග්‍රයට සිත යොමු කර නිදහසේ වැටෙන හුස්ම දෙස බලා සිටියෙමි. එහිදී වම් නාස්පුඩුවෙන් ආශ්වාසය ඇතුළු වී එයින්ම පිට වී යන අයුරු දැනෙන්නට විය. දෙවනි පියවර. ඉන්පසුව දීර්ඝ හුස්ම ඇතුළුවන බවත් පිටවන බවත් නිරීක්ෂණය විය. ටික වේලාවක් මෙදිස හොඳින් බලා සිටින විට දීර්ඝ හුස්ම අවසන් අවසන් වන විට මද විරාමයකින් ඉතිරි වී ඇති හුස්ම කොටසක්ද පිටවන බව දැනුනි. කයේ මනා සංසුන් බවක් ඇති වූ අතර කිසිම දුක් සහිත වේදනාවක් ඇති නොවිය. තුන්වැනි පියවර ඉන්පසුව ආස්වාස ප්‍රාශ්වාසයේ මුලමැද අග වශයෙන් සම්පූර්ණ හුස්ම කය දෙස බැලීමි. කයේ සංසුන්තාවය තව දුරටත් වැඩි විය. මෙහිදී ඉහළට ඇදෙන ආශ්වාසය අවසන් වූ පසුව මද විරාමයකින් ප්‍රශ්වාසය ආරම්භ වන බවත් ප්‍රශ්වාසය අවසන් වී නැවත ආශ්වාසයේ ඇතිවීමට සුළු ප්‍රමාදයක් ඇතිවන බවත් නිරීක්ෂණය විය. මෙය ඊතා ලාලිත්‍යයකට පැද්දෙන ස්වરૂපයෙන් සිදුවන බව වැටහිණි. හරියට ඔන්චිල්ලාවක් පදින විට එය පිටුපසට ඇදී ඉහළට ගොස් මදක් නැවතී සිට නැවත පහළට ගොස් නැවත ඉදිරියට ගොස් ඉහළ නැගි. මදක් නැවතී සිට යලි ආපසු පහළට ඒමක් සේය. ටික වේලාවකින් ශරීරය දකුණු දෙසට ඇලවි ඇති බවක් දැනුණු හේයින් SMS ක්‍රමයට ශරීරය තිබුණු ලෙස නැවත කෙලින් කර ගන්නා ලදී. මේ අතරතුර ආශ්වාසයේ ප්‍රාශ්වාසයේ දකුණු නාස්පුඩුව මාරු වී ඇති බවත් එසේ මාරු වීම සිදුවන ආකාරය හරියටම අල්ලා ගැනීමට නොහැකි විය. එසේ වූවත් හුස්ම ගැනීම පෙර පරිදිම සිදුවිය. හතරවෙනි පියවර හුස්ම හරහා හුස්ම ගන්නා හා පිටකරන හඬ කනට හොඳින් ශ්‍රවණය විය. ඒ නිසා ඒ ශබ්දය ඔස්සේ ආශ්වාසය හා ප්‍රාශ්වාසයේ මුල මැද අග වශයෙන් මෙනෙහි කිරීම ඊතා පහසු විය. කයත් සිතත් ඊතා සුවදායක තත්වයක තිබූ අතර නාසයේ අග පිදුරු වැනි දෙයක් සිලින්ඩරාකාර ආවරණයක් පහතට එල්ලෙමින් තිබූ අතර ඒවා දිගේ හුස්ම ඉහළට පහළට ඇදෙන බව වැටහුණි. හිතත් හුස්මත් දෙකක් නොව එකක් මෙන් දැනුණු අතර හුස්ම ඇර ශරීරයේ අන් කිසිවක් නොදැනෙන්නට විය. හුස්ම ගැනීම පිටවීම සිදුවන විට බැලූණයක් පිම්බෙනවා ඇකිලෙනවා මෙන් දැනුනි. පස්වෙනි පියවර. මෙම తত্ত্বය අත්විඳිමින් සිටින විට පපුවේ ගැස්ම ඊතා වේගවත්ව දැනෙන්නට විය. ඇඟ ගැස්සෙමින් පපුවේ ගැස්ම වැඩි විය. තේදලු අඹරන යන්ත්‍රයක් ක්‍රියා කරන්නාක් මෙන් විය. ටික වේලාවකින් මෙම తত্ত্বය මගහැරි පුරුදු සංසුන් කයම ඇතිවිය. මේ අතර ශාලාවේ ලයිට් නිවන හඬද ඇසුනි. ඒ නිසා භාවනාව අවසන් කරන ලදී. සම්පූර්ණ කාලයම සතියෙන් යුතුව සිටීමට හැකිවීම නිසා සතුටින් ශාලාවෙන් පිටවිය. ඔබ වහන්සේගේ උපදෙස් ඊටා ගෞරවයෙන් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අත්වේවා. ඔකත් මේ ඉදිරිපත් කරන්න ඇයි? සෑහෙන මහන්සියක් වෙලා තිනවා. ඒක හොඳයි. එතකොට අර කියන කාරණාව හරියට අහනින්නේ කරන්න පැහැදිලියි. ඒ නිසා මේ මේ විදියටම නැවත නැවත සිදු නොවෙන්න ඉඩ තියෙනවා. මේ 1 2 3 4 පිළිවෙල නැති වෙයි. නමුත් මේ ඉදිරිපත් කරන කාරණාව අහගෙන ඉන්න එකනාගේ පැත්තෙන් බල්ලා ඉදිරිපත් කරන තරම් සානුකම්පිත වෙනකොට භාවනාව හුඟා පැහැදිලි. මේ මොනවා හරි ලියන් ලියන අනේක නෙවෙයි වැඩේ. මේ නඩුවක් ඇහෙන්නේ ජීවන දේෙන් අර්ථයක් වෙනවද කියලා අහන කෙනාට වෙනවද කියලා. ඉතින් අන්නේ පැත්තේ සලකා බැලීම සිදු වෙනවා නම් ඒක නිකන් සම්පජඤ්ඤ පැත්තට යනවා. මං කියන දේ වැටෙන දෙයක්ද කියන්නේ ආග්නේයකට අර්ථය වැටෙනවාද කියලා මේ ලීදිපත් කිරීම හොඳයි. ඒ වගේම ස්වභාවික සිද්ධ වෙලා තියෙනවා. නිසා මේ වගේම බලාපොරොත්තු වෙන්න එපා. නමුත් මේ වගේ දකින්නේ පිරිසිදුට ලීමේ හැකියාව පුළුවන් තරංගල් මේක පාවිච්චි කරන්න. එතකොට Tamanට කමඨාන සුද්ධ කිරුවේ නැතත් වාර්තාව ලියන ප්‍රමාණයෙන් කමඨාන සුද්ධ කිරීම සේවයේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට තමන්ගේ පොත තව කෙනෙකුට පෙන්වන්න පුළුවන්. මෙන්න මෙහෙමයි මේක පියවරෙන් පියවර යන්නේ කියලා. ගොඩක් වැරදි ප්‍රශ්නයක් නැහැ. එnde ende ende ende මේක භාෂාව ව්‍යාකරණ ඉදිරිපත් කිරීම ගලණය ඔක්කොම පිරිසුදු වෙන්න පටන් ගන්නවා. හොඳයි. හතරවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී ආනාපාන සතියෙන් පටන්ගෙන මද වේලාවකින් හුස්ම රැල්ල තුනී වී ගොස් මද ආලෝකයක් ඇති වී පසුව ඒ ආලෝකය වැඩි වී ආලෝක වලලු ලෙස වාමාවර්තව කරකැවි උමගක් තුලට බැසෙයි. එය මද වේලාවක් සිද්ධවන විට 1 හිස මදක් රත් වේ. 2 ඉන්පසු එය තුනී වී ගොස් හිස් තැනකටපත් වේ. 3 එසේ හිස් තැනකටපත් වන විට විකාර සිතුවිලි බොහෝ ගණනක් පැමිණ භාවනාවට හරස් වේ. 4 ඉන්පසු නැවත මූල කර්මස්ථානයෙන් පටන්ගෙන මද වේලාවක් භාවනා කරන විට හුස්ම රැල්ල තුනී වී ගොස් අත් දෙක ගල් වී මද ආලෝකයක් ඇතුව භාවනා කරන විට මම ශරීරයේ ඉරියව්ව වෙත සතිය යොමු කරමින් යන විට කිහිප වේලාවකින් සමාධි තත්වයක් ආවත් භාවනාව නීරස තත්වයකටපත් උනත් මම භාවනාව ඉදිරියට හැකියතාක් කරගෙන ගියෙමි. මේ අවස්ථාව රූප ලෝකයෙන් අරූප ලෝකයට යෑමක්ද? කරුණාවෙන් භාවනාවේ ඉදිරි ගමනට උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ භාවනා කියන වචනේ අයින් කළා සතිම සතිමත් වීම කියලා දැම්මනම් ඔය රචනයේ තව ලකුණු 20ක් එකකින් වැඩි වෙනවා. භාවනා කියන වචනේ හරියට වැරදියට පාවිච්චි කරන වචනයක්. ඒ නිසා මේ මොනවා සිද්ධ වුණත් මට සතිමත් වෙන්න පුළුවන් වුණා. සමාධිය තිබුණත් නැතත් එහෙම නැත්නම් ගුණවත් තිබුණත් නැත. අන්න ඒ විදිහට කරන්න ගියාම අපිට අවශ්‍ය නැහැ කොතනින් කොතෙන්ද ගියාද කියලා. මොන දේෙන් මොන දේටපත් උනත් සතිය කැඩෙන්නේ නැහැ. පොඩ් නංගවනම් දාන්න හදනවා කියන්නේ தත්ත්ව ස්ථාපිත කරන්න හදනවා. එතකොට වෙන්නේ ආය නිච්ච සංඥාවට වැටෙනවා. ඒ නිසා අවශ්‍ය නැහැ මේ රූපෙන් අරූපෙට යනවාද කියලා මේ දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ දැනගත්තයි කියලා සතියට කිසිම වෙනසක් ඇති කරන්නේ නැහැ. ඒ නිසා සති ශීර්ෂයෙන් වාර්තා කරන්න. එතකොට උවිතත් වැඩිය භාවන මේ ලිපිය හරිම විදුහුරු ගතියක් එනවා. ඕනම ආගම කෙනෙකුට ගැළපෙන ගතියක් එනවා. සාමාන්‍ය භාවනා නොකරන කෙනෙකුට නම් අපි සාමාන්‍ය සාමාන්‍ය ජීවිතේ භාවනා නොකරන අඩේ සතිමත් වෙන්න ඕනේ කියලා හිතෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා බර වචනයක් විදිහට මම සලකනවා. භාවනාව කියන එක ඔක අයින් කරලා සති ශීර්ෂය ලියන්න පුරුදු වෙන්නේ. ඒක ලොකු වෙනසක් ඇති වෙයි භාවනාවෙන්. සතියේ. පස්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව ආනාපාන සති භාවනාව දිගටම කරගෙන යන විට හුස්මෙහි දිග කෙටි අවස්ථා මෙනෙහි කරමින් හුස්මෙහි සියුම් වී යන අවස්ථාවක් දැකගත හැකිය මෙසේ දිගටම කරගෙන යන විට අනන්ත වූ ආකාශයේ වගේ ශුන්්‍යතාවයකට පත්වේ සිතට ඊතා සැහැල්ලුවක් ප්‍රීතියක් දැනේ එවිට ඒතං සන්තං ඒතං පනීතං යදිදං ආදී ලෙස ගාථා සිහිවිය. ගරුතර ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ උපදෙස් පතමි. සක්මන් භාවනාව. සක්මන් භාවනාව මම කරගෙන යන විට යටිපතුලේ මස් පිඬුවල තෙරපීමක් දක්නට ලැබෙන අතර ශරීරයේ කම්පන චංචල ගතියක් දැනේ. මා හට සක්මන භාවනාව පහසුය. සක්මන් භාවනාවෙන් පමණක් සත්‍යාවබෝධය කළ හැකිද? ඔබ වහන්සේට තෙරුවන් සරණ වේවා. මේකෙත් භාවනාව කියන වචෙන් නැත්තම් ওই අන්තිම ප්‍රශ්නේ අහන්නවත් විදියක් නැහැ. සක්මනේ සතියමත් වෙච්චාම මට සතියමත් වෙන්න පුළුවන්ද? සතිය නිවනට හේතු වෙනවද? එච්චරයි. මොකද බුදුරජාණන්සේ කෙලින්ම සඳහන් කර තියෙනවා නිවනට හේතු වෙන එකම දේ සතිය විතරයි කියලා. ඒ නිසා සතියමත් වෙන්න ඉඳගෙන ඉන්න ඕනේද? සක්මනේම කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නේ අහන්නේ. ඒ නිසා දිගට කරගෙන යන්න පරියන්ක පිළිබඳවත් එළියලා තියෙන විස්තර අනුව බලනකොට පොඩ පෑදීගෙන එන බව පේන්න තියෙනවා. ඒක නිසා අර ඒව පිළිබඳව වැඩිපුර විස්තර නැත්නම් විචිකිච්ඡා සැක කරන්නේ නැතුව මේකමයි එකම ක්‍රමේ කියලා ඉදිරියට යනකොට අර වගේ නිකන් පහසු තත්ත්ව එනවා මාට ඒකට ආසාවක් එනවාද කියලා වගේ සැකයකින් වගේ ලියලා තියෙනවා. ඉතින් භාවනා කරනකොට හෝ සාමාන්‍ය ජීවිතයේදී මොනවාරි විනිශ්චයක් ඕන වුණොත් ඒ බුරුමේ පඬිස්වාංශ කියනවා දැනටත් මත්තරත් කරදර වෙන්නේ නැත්නම් ඒ විනිශ්චය ගන්න. Tamanටත් අනුන්ට කරදරයක් වෙන්නේ නැත්නම් ඒ විනිශ්චය ගන්නයි කියලා. මත්තට හෝ දැනට හෝ මත්තර කරදර වෙනවා නම් විනිශ්චයක් තව කෙනකින් ඇහුවට කමක් නැහැ. මට හෝ අනුන්ට කරදර වෙන විනිශ්චයක් නම් ඇහුවට කමක් නැහැ. එහෙම නැත්නම් මේක කරගෙන යන්න. ඉතින් භාවනාදී වගේ මතුවෙන தত্ত্ব මත්තට මට කරදරයක් වෙන්නේ නැහැ. දැනටත් නැහැ. අනුන්ට කරදරයක්වත් නැහැ. මට කරදරයක්වත් නැත්තම් ඒ වෙලාවේදී දිගට භවනාව අඛණ්ඩව කරගෙන යන එකයි කරන්නේ. හයවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනාව කරගෙන යන විට පළමුව සිත සැහැල්ලුවෙන් කරගෙන ගියත් බලාපොරොත්තු වූ ආකාරයෙන් සිත එකඟ කර ගැනීමට නොහැකි විය. සිතුවිලි නිසා සිත පැටලිලි ස්වභාවයකට පත්විය. මේ අවස්ථාවේදී කිනම් සිතුවිල්ලකින් බාධා පැමිණියේදැයි සෙවීමට සිතුනි. එය द्वेष සිතකි. එය ඇතිවන්නට හේතුවද ඊතා සුළු කරුණකි. එහෙත් එය මට අයිති දෙයක්ද නොවේ. ඒ අනුව තිබුණු පහන් සිතද සිතුවිලි නිසා මනසින් වෙන් වී අසතියක් බවට පත්විය. මෙසේ බලන කල අප සිතට කාවදින සිතුවිලි සහ අසතිය දෙකක් නොව එකක් බවට තේරුම් ගතිමි. මෙයට හේතුව සිතුවිලි නිසා අසතියත් අසතිය නිසා සිතුවිලිත් ඇතිවන බැවිනි. මෙය තේරුම්ගෙන නැවත දැඩි උත්සාහයෙන් භාවනාවේ යෙදුන විට සිතුවිලි හා අසතියෙන් තොරව භාවනාවේ යෙදුණෙමි. ස්වාමීන් වහන්ස ඉහත කරුණ පිළිබඳ ඇති සත්‍ය අසත්‍යතාවය මෙත් සිතින් යුතුව පැහැදිලි කර දෙන සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අසත්‍ය නිසා හිතවිලි වෙනවද හිතවිලි නිසා අසත්‍ය වෙනවද කියලා බලගොත් එකම කාතිය දෙපැත්ත තමයි. සතුට වෙන තව කාරණා හතරක් තියෙනවා. එකක් තමයි හිතවිලි ආවට පස්සේ හොඳටම දන්නවනම් මේක වේදනාවක් නෙවෙයි සතුට වෙන්න පුළුවන්. මේක සද්දයක් නෙවෙයි. හිතවිල්ලක්මයි. එතකොට මේ වෙනකොට මට සතිය නැහැ. අනිත් වගේ කරුණු රාශියක් කොටු කරලා තමයි මම වාක්‍යයක් කියන්න පුළුවන්. මගේ හිත පිට ගියේ හිතවිල්ලකට කියලා ලියන්න පුළුවන් නම් බුදු වෙලා. පැහැදිලිවම දන්න සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි සත්‍ය නෙවෙයි. නැත්නම් මූල කර්මස්ථානේ නෙවෙයි කියලා. අන්නේ මේ ඔක්කොම වෙන් කළ හරියට කඳේ කැඳේ ගලපීරුවා වගේ මට වෙලා තියෙන්නේ මෙන්න මේකයි කියලා දන්න එක බුදු කෙනෙක් කරන්න ඕනේ වැඩක් දැන් මම්ම දන්නවා. ඔය තමයි බුදුරජාණන්සේගේ ආශය අනුසය ඥානය කියලා කියන්නේ. දැන් බුදු කෙනෙක් නෑ මටම පේනවා. මගේ හිත ගිහලා තියෙන සද්දයකට නෙවෙයි, වේදනාවට නෙවෙයි, මූල කර්මස්ථානට නෙවෙයි ගිහලා තියෙන හිතවිල්ලකට. ඒ දැන ගැනීම නෑනේ අපිට භාවනා නොකරන. අපිට දැන ගැනීම නෑනේ සතිය නැත්තම්. අපිට දැන ගැනීමක් එන්නේ නෑනේ මූල කර්මස්ථානයක් නැත්තම්. ඉතින් මූල කර්මස්ථානට සාපේක්ෂව මූල කර්මස්ථානේ නැති බව දන්න එක මූල කර්මස්ථානට සාපේක්ෂව මූල කර්මස්ථානේ ඉන්න බව දන්නට වැඩිය දක්ෂකමක් කියලා මම කියනවා. ඉතින් ඒක සාතික කරලා දෙන්න හරි අමාරුයි. මොකද අපේ හිත හරිම සදාචාර සම්පන්නයි. අරමුණේම ඉන්න ඕනේ කියලා හිතනවා. ඒත් ඉන්නේ නැති බව දන්න එක. ඒකල පශ්චාත්තාව නොවෙන එක. ඒකල මේක හරියටම හිතවිල්ලක්ම කියලා දන්න එක. සුවිශේෂ විශිෂ්ටච්ඡ ඥාන. ඉතින් මට සතුටින් බැරි නිසා තමයි අපි හැමදාම පශ්චාත්තාප වෙන අපරාධ හිත බලාපොරොත්තු වෙච්ච සමාන්තරේ ගියේ නෑ බලාපොරොත්තු වෙච්ච අරමුණට ගියේ නෑ කියලා. ඔය ගියේ නැති බව දන්න එකේ තියෙන වටිනාකම දන්නේ බුදුහාමුදුරුවෝ විතරයි. ඒ අර අපේ තියෙන පුහුණුව නිසා කලින් කරපු භාවනා නිසා කලින් කරපු මූල කර්මත්තානේ දන්න නිසා කලින් කරපු ക്ഷേම භූමිය දන්න නිසා දැන් මම නෑ කියලා දන්නවනේ ඒක ඊට වඩා වටින දෙයක්. නෑ කියලා දැනගත්තොත් විතරයි අපව අරමුණට එන්න පුළුවන් හැකියාව අපිට එකතු වෙන්නේ. නැහැ කියලා දැනගෙනත් පශ්චාත්තාප වෙනවනම් කොරස් කටේවත් අද්දා ගන්න බෑ. ඉතින් නිසා මේක ওই දක්වලා තියෙන කරුණු ගැනීමට අමතරව තව ගොඩක් කරුණු ගැනීම තියෙනවා. සියලුම දේවල් යෝනිසුමංස් කාට වැටෙනවා. නුවණින් කල්පනා කරනවා වෙනවා. රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියලා කියනවා. විප්ලවීය චින්තනයක් අපි මෙතෙක් කල් නොකරපු එකක්. නිසා වරදින්න මරින්න. වැරදිනේ මෙන්න මෙතනයි රාත්තල් ගන්න දන්නවා. ඒක ලොකු ඥානයක් කියලා තමන්ගෙම සහජ හැකියාවක් එහෙම නැත්නම් මටම ආවේනික හැකියාවක් කරගෙන ඉදිරියට යන්න. හත්වෙනි ප්‍රශ්නය අති ගෞරවනීය ස්වාමින් වහන්සේ මම අවුරුදු කීපයක් නිස්සරණ වනයේ භාවනා කරන යෝගිනියක් වෙමි. නමුත් මගේ අසනීප තත්වයන් නිසා භාවනාව සිදු වූයේ කඩින් කඩය. සාමාන්‍යයෙන් පර්යංකයට පෙර පැයක් පමණ සක්මනේ යෙදෙමි. මුලදී සක්මන මං තීරුවට පිවිස මම දැන් මෙතන හිටගෙන මෙනෙහි කරමි. දැන් මම ඇවිදිනවා. මෙනෙහි කරමින් විනාඩි කීපයක් වේගවත්ව සක්මනේ යෙදෙමි. දෙපයේ හිරිගතිය ගිය පසු ගමනේ වේගය බාල කර දෙපතුලේ ස්පර්ශය කෙරෙහි අවධානය යොමු කරමි. වැලි පොළවේ වැලි මත යම් යටිපතුල ස්පර්ශවන විට දැනෙන සංවේදනා කෙරෙහි අවධානය යොමු කරමි. වැලිවල ගොරෝසු බව, සියුම් බව, තෙත බව, උණුසුම් බව, යටිපතුලේ මෘදු බව වරින් වර අවධානයට හසු වේ. දකුණු පාය වායුව තෙරපමින් ඉදිරියට පතිත වන විට වැලිවල ස්පර්ශය නිරීක්ෂණය කරමි. කකුලේ ඇඟිලි අතරින් වැලි තෙරපමින් විලුඹද මුළු යටිපතුලමද වැලි යටට රූරා බසින ආකාරය මෙනෙහි කරමි. ඒ සමගම ශරීරයේ මුළු බර එක කකුලක් දරන ආකාරයද ඒ සමගම අනෙක් කකුලද විලුඹින් එසවි ඇඟිලි වලට බර දී එසවි පොළවට සමාන්තරව වායුව කපාගෙන ඉදිරියට ගමන් ගන්නා ආකාරයද පොළොව මත පතිතව අනෙක් කකුල කළ කාර්ය බාර ගන්නා ආකාරයද සිතින් දකිමි. ඒ දැනුණු සංවේදනාද වෙනස් වෙනස් ආකාරයට විපරිණාමය වෙමින් දැනෙන ආකාරයද නිරීක්ෂණය කරමි. මෙසේ කකුල් දෙක මාරුවෙන් මාරුවට එකම කාර්ය කරමින් දෙපා ඇවිදින ආකාරයද ඉබේ සිදුවන ගමනක් මිස යන්නේක් නැති බවද මුළු සසරම මෙවැනි ක්‍රියාවලියක් බවද මෙනෙහි කරමි. මෙසේ සක්මනේ පැයකින් පමණ පසු පර්යංකයේ ඉඳ ගතිමි. ඉඳගෙන ඉරියව්ව මෙනෙහි කළෙමි. ඒ සමගම සමාධිවත් වන සිතට දැනෙන ආශ්වාසය හා ප්‍රාශ්වාසය වෙන්කොට හඳුනා ගතිමි. එසේ ආශ්වාසයේ හා ප්‍රාශ්වාසයේ අන්‍යතාව හඳුනා ගනිමින් සිදුවන ක්‍රියාවලිය දෙස බලා සිටියෙමි. ඊතා ඉක්මනින්ම ආශ්වාසයේ හා ප්‍රාශ්වාසයේ වෙනසක් නැති තරමට සියුම්ව එතන එතනම ක්‍රියාවලිය සිදුවන බව පෙනේ. ඉන්පසු ඇති වූ සමාධිය තුල ආශ්වාසය හා ප්‍රශ්වාසය ලොක් වී ඇත. සිතුවිලිද ලොක් වී ඇත. ලබා ඇති අත්දැකීම් සමුදාය නිසා ප්‍රමෝදයෙන් එදෙස බලා සිටියෙමි. ක්‍රමයෙන් මගේ හිස මුදුනින් කටුව ඉවත්ව පිටුපස සමග මගේ මොළය විවෘත විය. මොළය චංචල වෙමින් කම්පන චංචල ක්‍රියාවලිය මගේ දෑස් ඉදිරියේ සිදුවන ආකාරය බලා සිටියෙමි. හිස් මුදුනේ හා දෙපස මොළයේ ශෛල කිරණ විහිදුවමින් සිරස්ව අතොරක් නෑර ගමන් කරන සැටිත් පිටුපස පෙදෙස ආලෝක කදම්බ තිරස්ව අතොරක් නෑර ගමන් කරන අයුරුත් බලා සිටියෙමි. මාගේ මොළයේ නිදාගෙන සිටි ශෛල අවදි වෙමින් දිගටම මෙම ක්‍රියාවලිය සිදුවන ආකාරය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රමෝදයෙන් යුතුව බලා සිටියෙමි. ටික වේලාවකින් මාගේ කකුල්වල වේදනාවක් දැනෙන මාගේ නිරීක්ෂණය ඒ වේදනාවට යොමු විය. වේදනා කොතෙක් ඉවසුවද කකුල් දිගහැරුණේ මාගේ අනුදැනුමකින් තොරවය. සියල්ල සිදුවන්නේ ඉබේය. මගේ සිතින් ඒ දෙස බලා සිටියෙමි. කකුල්වල වේදනාවට අවධානය යොමුවත්ම මොළයේ සිරස් අතට විහිදුණු කිරණ ක්‍රමයෙන් හැකිලෙන අයුරුත් තිරස් අතට මොළයේ පිටුපස අතොරක් නැර විහිදුවන වර්ණවත් ආලෝක කදම්බ වල ගමන බාලවන අයුරුත් මට පෙනේ. දෙපයේ වේදනාව අඩු වූ පසු මම නැවත මොළයේ ක්‍රියාවලිය දෙස බැලුනේ ඉබේමය. නැවත මොළයේ අලු පාට කිරණ විහිදුවීම හා වර්ණවත් ආලෝක කදම්බ විහිදුවීම යලි පන ගැන්වී අතොරක් නැර මැෂිමකසේ ක්‍රියාත්මක වන්නට විය. සියල්ල සිදුවන්නේ ඉබේමය. බොහෝ වේලාවක් එදෙස බලා ඉන්න විට දැන් රාත්‍රී 9 වන්නට ඇතැයි මට මතක් වී ඇස්සැර ඔරලෝසුව දෙස බැලුවෙමි. හරියට රාත්‍රී 9 වී තිබුණි. තවදුරටත් සිත් ගන්නා දර්ශනය දෙස බලා සිටීමට සිත කිව්වත් වේලාව හරස් වූ නිසා මට පර්යංකේ නැගිදීමට සිදුවිය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මට අවශ්‍ය කමඨහන උපදෙස් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායු යුෂ පිරේවා. කාරණා දෙකක් මතක් කරන්න පුළුවන් එකක් තමයි පරියන්කින් නැගිටින්න සිද්ධ වුණාට සතිය කඩා ගන්න එපා. වෙලාව 9 වෙන්න පුළුවන් වෙන එකක් වෙන්න පුළුවන් දැන් පරියන්කින් නැගින්න ඒක ප්‍රශ්නයක් නැහැ. නැගිටිනාට පස්සේ සතිය මොකද වෙන්නේ කියලා බලන්න. දෙක තමයි ඒ රචනයේ මුල කොටසේ තියෙන විදිහට ඕනම සංසිද්ධියක් දිහා සවිස්තරව බැලුවොත් ලං වෙලා බැලුවොත් ඒක වේගෙන් වෙනස් වෙනවා. ඈත් වෙලා බැලුවොත් ආවට ගියාට බැලුවොත් ඒක ස්ථාවර වෙනවා. ඒක නිසා ඕනම සංසිද්ධියක් අරගෙන ඊටාම සමීපව බලන්න උත්සන්නව බලන්න බොහෝම ශීක්‍රෙන් වෙනස් වෙනවා. ඈත් වෙන්න වෙන්න ඉරහඳ තාරක කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි බඳින්න ඉස්සලා ඈතින් බලනකොට ඒක නෙමෙයි බැඳකට පස්සේ. මොනවදෝ පෙන්ලා උන් දික්ක දාදෙනවා. තෙල් ගාලා ඉස පීරා කොණ්ඩ බෙදවබන් මෙන්න બોලේ මේ ගෑනින්ද මං එපාලු දැන් කියන මේ ඕනට වැඩිය සමීප වීමේ තියෙන ආදීනවය. ඈතින් තිලාශ්‍රය කරනකොට ඉස්තර සත්‍ය ප්‍රේමී බ්‍රුංග රාජයා වගේ ඉන්න පුළුවන් පොඩ්ඩක් ඈතින් තියලා. ලං කරගත්ත ගමන් උන්නෝක තමයි වෙන දෙය. ඉතින් ඒ නිසා භාවනාවේදී ආදරේ අනිත් පැත්ත කරන ලං වෙලා බලන්න ඈත් වුණොත් නිට්ටයයි ලං වුණොත් අනිච්චයි. ඉතින් ලං වෙන එක කරන්න ලේසි නෑ. ඒකට තමයි සද්ධා විරිය සති කියන තුන හරියටම පෙළ ගැහුනොත් සමීප වෙනවා. ඉතින් ලං පුළු පුළුවන් වෙච්ච වෙලාවේ අරමුණ දිහා දුවට සමීප වෙලා බලන්න ඇත්තට ඒකයි ඉසුඹුලන්ට චිත්තක්ෂණයක් නොතබ වෙනස් වෙනවා. ඒක දකින්නකොට පුදුමාකාර වෙහසක් තියෙනවා. පුදුමාකාර ශක්තිය වැයවීමක් තියෙනවා. පුදුමාකාර හති වැටෙන ගතියක් එනවා. ඉතින් සාපි ටිකක් බලලා ආය ඇත් වෙනවා. ආය ටිකක් බලනවා. ඉතින් මේක තමයි භාවනාදී සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ කාරණා දෙක මතක තියාන අපි ඉදිරියට යන්න. අටවෙනි ප්‍රශ්නය අති ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මනට මුහුණලා සිටගෙන සිට සක්මන ආරම්භ කළ මොහොතේ පටන් සක්මන සිදුවන්නේ નિરાයාසයෙනි. ගමන් කරන බවට ඡායාවක් ඇත්තේ පාද පොළවට ස්පර්ශවන බව විටින් විට දැනීම නිසයි. මුළු කයම පරිසරයටම කිඳා බැස ඇති අයුරකි. ශරීරය හා පරිසරය වෙන් කළ නොහැකිසේය. කලාතුරකින් පැමිණෙන සිතුවිල්ලක් පැමිණි වහා හඳුනාගෙන ඉබේම ඉවත් වේ. සක්මනේ ගමන් කරන විට ඇතිවන පාද ස්පර්ශය දැනෙන්නේ පොළවත් පාදයක් ගැටෙන විට බවත් එසේ ඇතිවන ස්පර්ශයද ෂණයක් පාසා බිඳි බිඳී යන බැවින් දකින්නේ කෙසේ සිටීද දකින්නෙක් කෙසේ සිටීද සියල්ල සිදුවන්නේ අපට හසුවන ආකාරයට නොවේ ඒ ඒ තැන උපදින දැනීම එතන එතනම නැති වී ඇති වී නැති වී යන ධර්මතාවයක් පමණක් බව පසක් විය. පර්යංක භාවනාව. පර්යංකයේ හිඳගත් වහාම සිත තැන්පත් වේ. විටින් විට එන සිතුවිල්ලත් හඳුනාගත් වහාම හිරු දුටු පිනිබිඳුවක් සේ නැති වී යයි. හුදකලා බවකි. හොඳින් සතිමත්ය. සිත අරමුණු නොගනී. විනාඩි 4ක් පුරා ඊතා උපේක්ෂා සහගතව සිටි බව වැටහුනේ පාදයක පැමිණි වේදනාව දෙස මගේ නොවන දෙයක් දෙස බලා සිටීමෙනි. ඔබ වහන්සේගෙන් වැඩිදුර උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුවය පතන අතර ප්‍රාර්ථනා ඉටු වේවා. ඔය ධම්ම මතක කර පිටින් නිකන් තාරපාර ගැන බර කරත් එක පට්ටම බිම ගෑවෙන තැන එන්නේ පාරයි රෝදේ සම්බන්ධ වෙන්නේ. ඒක කොච්චර ඉක්මනට පෙරලි පෙරලි පෙරලි පෙරලි පෙරලි ඉස්සරහට යනවාද කියලා බැලුවොත් එහෙම ඒ සංසිද්ධිය වගේම එකක් තමයි ධක්මනේදී අපේ සිද්ධ වෙන්නේ. බිම ගෑවෙන එක මාරු වෙනවා. ඊගාව ගෑවිලා ආය ගෑවෙනවා. එහේ මේ මේ මේ යනකොට ඉතාලම පොඩි කොටසයි මුළු රෝදෙම්ම 100ට එකක්වත් බිම ගෑවිලා නැහැ. ඉතින් ඒකේ තමයි මුළු සෙල්ලම යන්නේ. ඒක පෙරලි පෙරලි එක එක එක එක ගරාදියට බර මාරු කර කර බර මාරු කර කර යනවා. ඉතින් මේ තුල අපි රෝදේ ස්ථිරව තියෙනවා පොළොව ස්ථිරව තියෙනවා කියලා කිව්වට ඒ දෙක එකක්වත් ස්ථිරව නැහැ. දැන් මේ කරත්තයක් යන පොළොව දිහා බලනකොට අපිට පේන්නේ පොළොව ඉස්තරයි කියලානේ. අපි මේ නිරක්ෂයේ කිට්ටුව නම් පොළොව පැයකට හැතැම්ම 1000ක වේගයකින් කරකෙමින් තියෙනවා. කාටවත් හිතෙන්නේවත් නැහැ මේ කරත්තය ඇවිදින්නේ හැතැම්ම 1000ක් වේගයෙන් කරගෙන පොළොවක කියලා. ඉතින් කරත්ත වේගය 100%යි කියලා හිතන්නේ. එතකොට අපි ඉස්සරහට ගියොත් පැයට 1004ක වේගයෙන් යනවා. කරත්ත යන අනිත් පැත්තට නම් පැයට 996ක වේගයෙන් යනවා. ඉතින් අපිට පේන්නේ අර කරත් යන වේගය තමයි මේකයි මගේ බර භාගේ පැයට හැතපුමයි වේගේ ඔහෙලා හඳට යන්න හදනවා කියලා මම ජමා කරත්තකාරයයි. ඌට බයිනෝ හිමීට යන්නේ කියලා. මම පොළොව මෙච්චර වේගෙන් කරගෙන බව අපි දන්නේ අපි මේ ඉන්න වෙලාවේ දැන් එකට පටන් ගන්න දෙක වෙනකොට 25000ක් අපේ පරිදි 25000 24 එකක් ගිහිල්ලා ඉතින් පොළොව හැතැම් 1000ක් වේගෙන් ගිහිල්ලා. අපි පෙට්‍රල් ගාස්තු ගෙවන්නෙත් නැහැ, ඩ්‍රයිවර් කෙනෙකුත් නැහැ, කොන්දොස්තරත් නැහැ. ගන් දන්නෙත් නැහැ. අපිට මතක් වෙනවා මේ කරත්තරෝදයක් කරගෙනනොට තියෙන වේගය කල්පනා වෙනවා. අනිත් වගේ මේ සමස්තේ තේරිච්ච දවසේ අපි වැල්ලේ සිප්පි කැට වැල්ලේ එක සෙල්ලම් කරන පොඩි දරුවෙක් තරම්වත් දැනුම නැහැ. ඒස දන්න ටික හොඳට බලන්නකෝ. ඒක අපිට සමස්තේ පෙන්නයි. එහෙම ගිහිල්ලා තමයි ਸਰවඥාන්සේ ਸਰවඥතාඥානෙ ලැබුවේ. ඒස කවුරුත් ඇවිල්ලා උඩුණු බලන්දුව නෙවෙයි. ඒ නිසා කරත්තේ පොළවේ හැප්පෙන ටික විතරක් බලන්න. අඩිය වදින ටික විතරක් බලන්න. මේක එක දිගට බලන්න. එතකොට අපිට මේ යන සංසිද්ධිය ක්‍රමයෙන් ජිග්සෝ පසල්ලා ෆිට වෙන්න වගේ ප්‍රේලිකාවක් විසඳන්න වගේ තේරෙන පටන් අරගනි. ඉතින් ඒක හරි කම්මැලි හැබැයි. ඊටාම පුංචි දෙයක් අත නෑර දිගට බලා ඉනවා කියනකොට හරිම කම්මැලි. ඉතින් ඒක තමයි අපි ඒකාග්‍ර භාවයේ චිත්ත ඒකාග්‍ර භාවය කියලා එකම පුංචි අරමුණ වල හිත දාගෙන ඉන්නවා. කවදාරි සමස්තය දැක්ක දවසක තේරෙයි වෙන ක්‍රමයක් නැහැ. ඔක්කොම අල්ලගෙන පටන් ගන්න බෑ. සියල්ලම දැකලා පොඩ්ඩක් අල්ලන්න ඒක හොඳට බලන්න. නවවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට වැඳ නමස්කාර කරමි. වැලි මත හා ලනුපැදුර මත සක්මන් කිරීමේදී පාදය ඒ මත තදවන බව, බර යන බව, එරෙන බව, ඇතැම් විට සිනිදු බව සහ උණුසුම් සීතල බව, වරක රිදෙන බව දැනුනි. මෙසේ යන විට ස්පර්ශවන ඒ ඒ ලක්ෂයන් වලදී පංචස්කන්ධ සෑදී හේතු නිරුද්ධ වන විට නිරුද්ධ වී යන අයුරු ප්‍රත්‍යක්ෂ විය. එසේනම් ইহත දැනීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ යන අදහසකට નિરાයාසයෙන්ම පත්විය. අවසානයේදී මේ දැනගත් සියලු දැනීමක්ම චේතනා මාලාවක් බව පෙනී ගියේය. එම නිගමනයට එන විට ලනුපැදුරේ කිසියම් දුරක් වාර කීපයක් ගමන් කර තිබුණි. මා ගමන් කර නැත. සියල්ලක්ම සිතුවිලි පමණක් බව හේතු විය. මුළු ජීවිතයම හේතුන්ට ඇතිවන ඵල වශයෙන් දක්වන ප්‍රතික්‍රියාවේ. ඒ ප්‍රතික්‍රියා නැවත හේතුද වේ. ස්වාමින් වහන්ස මගේ භාවනාව ගැන විවේචන සහ උපදෙස් ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය මේ භවය තුලදීම සාක්ෂාත් වේවා. බටහිර දර්ශනයේ ප්‍රියා විදිහට සලකන රානේ ඩෙකාට් එයා කිව්වේ ergo cogito sum I think therefore I am මම කියන්නේ හිතවිල්ලක් මම හිතන තාක්කල් මං ඉන්නවා අනිත ඔක්කොම ඒක උඩගොඩ ගැහිච්ච දේවල්. ඒ නිසා මම කියන්නේ හිතවිල්ලක් නැත්නම් හිත හිතින බව තමයි මගේ ලකුණ. ඉතින් ඒකල කිව්වා ද්‍රව්‍ය දේවල් ඔක්කොම විද්‍යාඥයන්ට බාර දෙන්න, හිතන දේවල් ඔක්කොම පල්ලියට බාර දෙන්නයි කියලා මා විනාශකාරී දෙයක් ඉදිරිපත් කරා. ඒ නිසා මෙතන තියෙන හිතවිල්ලක්ද නැත්නම් මේ හොල්මනක්ද කියලා බැලුවොත් එහෙම බුදුජානසී දේශනා කරන්නේ මනෝපුබ්බංගම ධම්ම මනෝසෙට්ටා මනෝමය. මනසමයි පූර්වාංගම වෙන්නේ මනෝමයක් මේකේ තියෙන්නේ. මනස ශ්‍රේෂ්ඨ කරගත්ත දෙයක්. ඒනොට අපිට එහෙම කියනොට අපි කැමති නැහැ. මගේ රත්තරම්, මගේ හරක බාන, මගේ දේපල කියාගෙන කරනවා. භවනාදී අඩු කරන අඩු කරන ගියාට පස්සේ ඒකත් හුදු හිතවිල්ලක් විතරයි. හැබැයි හිතවිල්ල කියලා හිතනකොටම ආතතිය නැති වෙනවා. අසහනෙ නැති වෙන නිසා ඒකේ සාන්තියක් තියෙනවා. ආය නෑ නෑ මේක මගේ කියපු ගමන් ආතතිය එනවා. අසහන එනවා. ඒ නිසා මේක අතහැරියොත් හිතින් අසහනයක් නැතුව ඉන්න පුළුවන්. හැබැයි මම නිකමෙක් මේක මගේ මේක මගේ කියලා නා ඔය ලාභ සත්කාර සම්මාන සිලෝක වට කරගන්න වට කරගන්න ආතතිය එනවා. ඉතින් මේකෙන් දෙකෙන් දෙකම ඕන එකක් ගන්න පුළුවන්. ඕනම කෙනෙකුට ඕනම වෙලාවක මේ දෙකේ ඕන එකක් ගන්න පුළුවන්. අපි ගන්න එකේ හැටියට සත්පුරුෂයාද අසත්පුරුෂයාද සද්ධර්මයේද අසද්ධර්මයේද කියලා තියෙනවා. බුදුජානනාථය ඇවිල්ලා පෙන්නන්නේ මේ දෙකක් තියෙනවා කියන එක. ඒකාන්තයෙන්ම එකක් නෙවෙයි විකල්පයක් තියෙනවා. විකල්ප දුන්නාට පස්සේ ඕන කෙනෙක් හැරනකොට කී හැකියා කේල් ගා ගන්න දන්නේ පොල් ගා ගන්න දන්නේ කියන. අනුන් කියන්නේ තමන්ටත් තේරෙනවා. අන්නේ දැනීම තමයි අපි මේ භාවනා වැඩමුළුවකින් ගන්න මේ වගේ භාවනා මධ්‍යස්ථානකින් ඇති කරගන්නේ අපි හිතාගෙන ඉන්න ඒකට විකල්පයක් දෙනවා. මේක හුදු හිතවිල්ලක් විතරයි. එහෙම නැත්නම් මේක හුදු හීනයක් විතරයි. මේක හුදු මිරිඟුවක් විතරයි. මේක හුදු ලයක් ලාලිත්‍යයක් විතරයි. වෙන මොකක්වත් නැහැ. ඕකන මොකටද ඔච්චර රණ්ඩු සරුවල් කරන්නේ? ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරන්නේ හීනෙකට. ඉතින් ඒකට හරි සෙල්ලංකාර ජීවිතයක් තියෙන්නේ ආතතිය නැහැ. ඉතින් අම්මා වෙන්න ගියාම තාත්තා වෙන්න ගියාම අයියා වෙන්න ගියාම අක්කා වෙන්න ගියාම ඉතින් ආයේ කර පිට පටවනවා කො වගකීම් භාරයක්. ඊට පස්සේ ඉතින් අදපන් වෛරෝ බර භාගය කියලා අර වරකීම ඔක්කොම කීම ඔක්කොම කරපිට තියාගෙන කරදර පොදි බැඳ ගැලපිට පටවා කර්මයේ කලුගුණු පෙරටුව බැඳගෙන මේ ජීවන මාග අපි යනවා ඒ ගමනේ දුක් දාහි නිවාලන සීපද මුවගින් පිට වෙනවා ඔච්චර තමයි ජීවිතය කියන්නේ. ඕකට මොකටදයි ඔච්චර රණ්ඩු සරුවලේ පෙන් කරච්චල. හැබැයි ජීවිතය අපි අතහරින්නේ නැහැ. මිරිකලා අල්ලනවා. අපි ඉඳලා හිටලා කියනවා ඉතිවිල්ලක් විතරයි අප්පා. හිණයක් විතරක් අපේ ඒක මෙතනින් සාක්ෂාත් වෙනවා. බුදුහාමර කියවුනේ සනෙවි. දෙවියන්ාංශ කියපුනේ සනෙවි. උඹටම පේනවා. මේ මේතිකින් කොයි එකද අල්ලන්නේ කියලා බලන්න. ඒ කක්ක කොටද අල්ලන්නේ. නැත්නම් මේ විවේක තැන්ද කියලා ගත්තොත් අපේ හිතටම අපි දුන්නොත් කක්කාවම තමයි අල්ලන්නේ. ඉතින් අපි මේ හිත අපිට සුභසිද්ධියක් කවදා හෝ සලකයිද? අර්ථ සුකුසලයක් සලකයිද? අනුකම්පාවක් තියෙයි. බැඳගෙන වැඩ ගන්න පෙරේත හිතක් තියෙයි. ඒ නිසා ඉස්පාසුවක් හරි සුඹුලන්න හරි හටියට අපායේ ගිලින් දැද්දී වුණා වගේ ඒක චිත්තක්ෂණයක් පුළුවන් නම් කාට හරි දැනගන්න මේ හිතවිල්ලක් මේ තියෙන්නේ කියලා. අනික කට්ටිය ඔක්කොම ඌට ගියා උඹට විතරයි. ඔම අපිට එහෙම නෑ. අපිට මේ UNP ආණ්ඩුවක් තියෙන්නේ. ඔක ශ්‍රී ලංකාව වෙනවා කියන්නේ ලොකු වෙනසක් ඒ. ඒව අල්ලගෙන ඉන්නකොට අපි කියනවා අසප්පුරුසයි කියලා. නිසා මේ දෙක දුන්නාට පස්සේ වැඩමුළුවේ වගකීම ඉවරයි. ඊට පස්සේ තෝරන්නේ කෝකද කියන එක එයාට අයිති. ඒ නිසා ඉතින් දීප්තිට බැලලා වැඩක් නෑ. දහවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව මාගේ මූල කර්මස්ථානය ආනාපාන සති භාවනාවයි. ආශ්වාසය හා ප්‍රශ්වාසය පිළිබඳ සිත යොමා සිටින විට ටිකෙන් ටික හුස්ම රැල්ල නොදැනී යයි. හුස්ම ගැනීම නොවැටහෙන තත්වයකට පත්වේ. ඒත් සමගම සිතුවිලිද ටිකෙන් ටික අඩු වී යයි. එවිට ශරීරයද සැහැල්ලුය. සිත තැම්පත්ය. සිතට සිතුවිලිද නොනැගී හිස් වූ පාළු තත්වයකට පත්වේ. එම පාළු බව දෙස සතියෙන් යුතුව බලාගෙන සිටිමි. පිටතින් ශබ්ද ඇසුණත් එය ශබ්දයක් බව වැටහි. නමුත් එම පාළු ස්ථානයෙන් සිත කැඩෙන්නේ නැත. නමුත් ඉරියව් මාරු කරන විට ඔබ වහන්සේ කියූ පරිදි සෙමින් සතිමත්ව ඉරියව් මාරු කරමි. ඒ මොහොතේ මාහට රළු දිග සුසුමක් පිටවේ. ඒ මොහොතේ නැවතත් හුස්ම රැල්ල වැටේ. නමුත් ඊතා ඉක්මනින්ම හුස්ම නොදැනී පාළු ස්ථානයට ඉක්මනින්ම සිත යොමු වේ. ඔබ වහන්සේ ඊයේ දේශනා කළ ධර්ම දේශනාව තුලද මෙවැනි හිස් බවක් පිළිබඳ සඳහන් කළේය. එම පාළු ස්ථානයට ගිය විට මාහට වේලාවක්ද ගත වුණු බව නොදැනෙන්නේය. පැය 3කට අධික කාලයක් මා භාවනාවෙහි මෙම හිස් පාළු තත්වයේ සිටියෙමි. මෙම తත්වය මා සිතෙහි ඇතිවන්නා වූ සමාධි තත්වයක් බව වැටහි. වාර්තා කිරීමට ඇත්තේ මෙපමණකි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. ඔය ඒත් කාරණා දෙකක් මතක් කරන්න පුළුවන්. ඒ හිතන ඉන්නකොට කාලෙත් නැහැ, දේශෙත් නැහැ. මම ඉඳගෙනද හිටගෙනද ලංකාවේදී ඉන්නේ මොනවක්වත් දන්නේ නැහැ. ඉන්න තැනත් නැහැ, කාලෙත් නැහැ. එතන තමයි ආතති නැත්තන්. ඒ නිසා ඒකට කැමති නම් යන්න පුළුවන් ක්‍රමයක් බුදුහාම දේශනා කරන එක පාළුයි නම් බය නම් තනිකන් දෝෂයක් නම් තියෙන ඉතින් අපි ආයතරයක් මන්දනාවේ කාරණාව යන්න අපේ වන්දනාව කියලා ඉතින් මොනවා හරි කාරණාවක් හොයාගන්න. ඉතින් ඒ නිසා ඒ හිස්තන පිළිබඳව අවබෝධ කර දුන්නාට පස්සේ ඒක බලන හැටි දෙක ඒ හිස්තනෙ මිදෙනකොටම ලොකු හුස්මක් යනවා කියලා තියෙනවා මේ හුස්ම ගනිද්දිත් ওই හිස්තන තියෙනවා. ඒ හුස්ම ගන්න දැන හිස්තන නැතුව නෙමෙයි හුස්තන හුස්ම ගෙවුනාට පස්සේ විතරක් නෙමෙයි හිස්තන තියෙන්නේ. එතෙන් තමයි ඉස්සලම අඳුරගන්නේ ඒක. ඊට පස්සේ මරන්න මේ අම්මා මැරුණත් තිසගිනි ගත්තත් ලෝකේ ප්‍රභා කරන්න ගියත් හිස්තන තියෙනවා. ඒ ඔකාටකත් හිස්තන නැති තියන්න බෑ. ඒක මේ මනුස්ස ලෝකෙන් එහා පැත්තේ තියෙන එක. ඒ නිසා කලබල තියෙන තැනත් ඉරියව් මාරු කරනකොටත් ගොරෝසුස්ම තියෙනකොටත් හිස්තන බලන්න හරියට චිත්‍ර බලලා චිත්‍රය ඇඳලා තියෙන කැන්වස් එක බලනවා වගේ. බලාකුළු බලලා බලාකුළු පිටිපස්ස තියෙන අහස බලනවා වගේ කවදාකවත් නැති වෙන්නේ. ඒක එක සැරේ අඳුල්ලා දෙන්න ඕනේ ඊට පස්සේ සනාතනව Taman ළඟ ඉන්නවා. අපේ තියෙන ජඩකමට తాවකාලික අපි ඒක අයින් කරලා අර කක්කවට අත දාන්න. අත දැම්මත් හිස්තන අපි අතාරින්නේ නැහැ. ඒකටයි ඒකටයි බුදුරජාණන්සේට ශාසනය පිටවන්න පුළුවන් උනේ. ඒ කවුරුකුත් ඇති කරන දෙයක් නෙවෙයි ප්‍රകൃතිය. ඉතින් අපි නිතරම බලන්නේ හිස්තන මකාගෙන එන ආගන්තුක කෙලෙස විතරයි. ඒ ගොරෝසුස්මකින් මොනව කරන්නේ? ගොරෝසුස්ම කාගල හිස්තන මොකුත් වෙන්නේ නැහැ. ඉස්සලත් හිස්තන, පස්සෙත් හිස්තන. ආන්නේ විදිහට ඒ හිස්තන අගය කරගෙන බලන්න ගත්තොත් ආතතියක් නැති සෑලු ජීවිතයක් ගන්න පුළුවන්. ඒ අතරමැද මතුවෙන දේවල් අල්ලගෙන තොරන් ගහන්න ගත්තොත් කතන්දර ගොතන ගත්තොත් ලෝකයක් ඉසේකක් උක් මානසික අසහන කායික රෝග ඇති වෙන්න ඉඩ තියෙනවා. ප්‍රකාශය අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. වෙනදා සිත මට විදාන කළා. එහෙත් දැන් සිත විදාණයට අවනතයි. සක්මනේදී සහ පර්යංකයේදීද එලෙසමයි. සිත මේ தത്വයට උනන්දු කළා වූ බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට ආශිර්වාද වේවා ඔබ වහන්සේගේ සියලු ප්‍රාර්ථනා ඉටු වී වහවහාම සත්‍යව බෝධයම වේවා මේකෙත් ඇත්තටම ප්‍රකාශයක් නිසා මමගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ මේක හිත උනන්දු කිරීමක්ද හිත මන්දෝත්සාහය කිරීමක්ද උපේක්ෂා කිරීමක්ද කියන එක තාම හදිස් වෙන්න එපා හිත උනන්දු නම් අපායි එච්චරයි කියන්නේ හිත අව탁සීරට ගියා නම් නින්දට වැටේ. අපිට ඕන කරලා දෙන උනන්දු කරන්නත් එපා. අව탁සීරටපත් කරලා කුසීටෙක් බුබ්බඩෙක් බම්මණෙක් වෙන්නත් එපා. උපේක්ෂාව තියාගන්න. ඉතින් මේ මේ ඇති වෙච්ච දේ ඕනට උදා උදාමයටපත් වෙන්නේ නැතුව මේ අපි යන්නේ ගමන උපේක්ෂාව සඳහායි. ඒ නිසා ප්‍රකාශ පිළිබඳ නිකන් මේ ඔහේ අනවට කරපු ප්‍රකාශයක් මාත් කරේ. පළවෙනි ධර්ම කාරණය නාම රූප වඩා විදර්ශනාව වඩන ආකාරය පැහැදිලි කර දෙන්න. ඔය ඉතින් කොහොමද දැන් භාවනා කරන්න කියන්නේ කිව්වොත් මට ඒ අනුව පුළුවන් කියලා දෙන්න. මොනක්වත් භාවනා කරන්නේ නැතුව මේ පල්ලෙය පාරේන ත්‍රිවිධ කාර්යයක් ඇවිල්ලා ලියුම දාලා ගියාද කියලා මන් දන්නේ කොහොමද? සමාවෙන්න ස්වාමීන් වහන්සේ පස්වෙනි කමඨහන් ප්‍රශ්නයත් එක්කම තමයි ඒක ලියලා තිබෙන්නේ. ඒ කමඨහන් ප්‍රශ්නෙට අදාළව කිව්වනම් ඒ තියෙන කාරණා වලින් ওই ටික විස්තර කරලා දෙන්න පුළුවන්. දැන් වෙනම මේ නාම රූප පරිච්ඡේ ඥාන කියනනම් දාම් පාතලක් දාලා විභාග අභිධර්ම ගන්න පන්තියක් දාන්න ඒක කරන්න බෑ. Taman අත්දැකීම දුන්නා නම් ඒ ටික බෙන් කරලා පෙන්නන්න පුළුවන් මේ කොටස නාම මේ කොටස රූප. ඒක නිසා අපි වෙන් කරලා දීමේ පස්වෙනි ප්‍රශ්නත් එක්ක සම්බන්ධ කරලාද වෙන් කරලා දීමේ වගකීම දීප්තිට දෙනවා. කියලා දීපන් ටිකක් ඔය දන්නේ නැතිව. නැත්නම් ඉදිරිපත් කිරීමේ දෝෂ නිසා නඩු විශ් කරා. දෙවනි ධර්ම කාරණාව ගරු ස්වාමින් වහන්ස අවසරයි සංකාර උපේක්ඛා ගුණය වැඩුණු යෝගාවචරයාට එම ගුණය වැටහෙන විදිය පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. ඒත් මං කියනවා දැන් තමන්ට භාවනා වැටහෙන ක්‍රමය කියන්නේ ඒ තුලේ ඔක්කොම තියෙනවා. එහෙම නැතුව මේ කොහෙදෝ යන එකක් අදාළ දාගත්තට පස්සේ අපි සම්පූර්ණ මූලධර්ම පැත්තකට යනවා. ඒ නිසා තමන්ගේ අත්දැකීම කියන්නේ අත්දැකීම අහලා මේකේ මොන මොන තැන්වලද මේ උපේක්ෂාව තියෙන කොයි වෙලාවද සංස්කාර තියෙන කොයි වෙලාවද සංස්කාර උපේක්ෂාව තියෙන කොයි වෙලාවද සංස්කාර උනන්දුව තියෙන කියලා ඒ ප්‍රකාශයේ තියෙනවා. ඒ ප්‍රකාශය නැතුව මොකේද මොකේද අඳින්න කියන්නේ මේ චිත්‍රය හසේ චිත්‍ර අඳින්න කියනවා. කරන්න බෑ. ඒ නිසා තමන් භාවනා කරනකොට සක්මනේදී පරියංකේදී වැටෙන අත්දැකීම් ටිකක් දෙන්න. ඒක ඇතුළේ නාම රූප පරිච්ඡේදය හෝ සංකාර රූපෙක හෝ අදාළ කොටස විස්තර කරන්න පුළුවන්. එහෙම නැතුව කැන්වස් එකක් නැතුව අහසේ චිත්‍ර අඳින්න බෑ. ඒව ගත්තොත් මුළු 100ක්ම නොමග යනවා. සාකච්ඡාව නොමග මෙහෙවනවා. එහෙම කෙනෙක් උත්සාහ කරන්න මම යන්න දෙන්නේ මම කියනවා අත්දැකීම ලියන්න. ඒක නැතුව නිකන් අපි මේ මූල ධර්ම සාකච්ඡා කරන තැනක් නෙමෙයි මේක. ඉතින් එහෙමනම් ඇයි බණ කියන්නේ කියලා මට චෝදනා කරතයි. ඒ මූල ධර්මමයි කාරණාවන්නේ. මම බලන්න පුළුවන් තරම් බණේදිත් අපේ භාවනාවට මම දාලා කොටස් සාකච්ඡා කරන්න මිසක්කා මේවා අපි මූලධර්ම ප්‍රශ්න කියලා පැත්තකට දානවා. ඕනේ නම් ප්‍රශ්නයක් ඒ තමන්ගේ එදා වෙච්ච භාවනා හොඳම පරියන්කේ හෝ හොඳම සක්මන තමන් හොඳයි කියලා හිතන. සක්මන පරියන්කේ දාලා එන්නේ මේ තුල කොහොමද වෙන්නේ කියලා අහුවොත් මම හිතන එක සාධාරණයි කියලා. අද දිනට ලිඛිත ප්‍රශ්න එපමණයි ස්වාමින් වහන්සේ මෑණියන් වහන්සේ කෙනෙකුට ප්‍රකාශයක් අවසරයි ස්වාමීන් වහන්සේ එදා මං ප්‍රශ්නයක් කමටහනක් ඉදිරිපත් කරා ඔබ වහන්සේ කිව්ව එක හොඳයි කියලා. ඒ හොඳයි කියපු තැන මට තේරුණෙත් නැහැ. <laughs> එහෙනම් නරකයි <laughs> ඒ වගේ මම පරයන්කේ ඉන්නකොට මගේ කයම කියන්නේ දැනීමක් නැතුව යනවා. කිසිම සිතුවිලි හරි එහෙම එන්නේත් නැහැ. ඉතින් ඒක කොහොමද කියන එක මට වැටහෙන්නේ නෑ ඒකයි. එහෙම වීම ඒ විදිහට නොදැනියම Tamanට පේන්නේ අකරතැබ්බයක්, අරියාදුවක්, යනකොට පය පැකිල්ල වැටීමක් වගේද නැත්නම් යන පාරට එලියක් වැටෙනවා. කඳුරේ ගමන් කරනකොට දවල් එළිය වෙලා යන්න පහසු වුණා වගේ නැත්නම් අකුලක රිංගගෙන ගිය කෙනෙකුට කලෙලියක් පහළ වුණා වගේ ඒ වැටෙන ඒ හිතන විවේකයේ Tamanගේ හිත පිළිගන්නේ සාදරවද කරදරයක් විදිහටද? එහෙම කරදරයක් විදිහට නම් නෑ. ඒ වුණාට ඉතින් අර මට හැමදේම සතියෙන් දකිනවා. ඒ වගේම සියුම් සද්ද පවා ලොකු ഘോഷා විදිහට හෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ එතනින් සමහරක් වෙලාවට මම කියන්නේ ශබ්ද ඇහෙනකොට ඒව කරදර විදිහටත් හිතට එනවා. ඒ වගේම ඒවා ඉක්මනින්ම නැති වෙලත් යනවා. ඒ වගේම ඔළුවේ වේදනාවක් එනවා. ඒක මේක ටිකක් වෙලා යනකොට එහෙමම නැති වෙලක් යනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න ටිකක් තමයි. ඔය ඒක හිතේ ප්‍රනීත භාවය නිසා වෙච්ච දෙයක්ද නැත්නම් වාත් පිටෙම් කෝප වීමක් වෙන ටිකක් කියලාද හිතෙන්නේ. මේ ඉඳුරන් ප්‍රනීත වීම නිසා වයලින් එක හොඳට ටියුන් වෙච්චාම ගහපුවම හ්ම් ගාල සද්ද වෙනවා. හොඳට බෙරේ ඇදුනට පස්සේ තට්ටු කරපු ගම ඒක නින්නාද වෙනවා. ඒකට කියනවා සුසර වෙලයි කියලා. ඒකට කියනවා ප්‍රනීත වෙලයි කියලා. එහෙම එකක්ද නැත්නම් මේක වාපිත්‍රම් කිපේ කොම කෝප වෙච්ච නිසා ඇති වෙච්ච එකක් කියලාද හිතෙන්නේ? එහෙම අවබෝධයක් නම් නැහැ. නෑ නෑ දැනෙන්නේ Tamanට මේක බල හුස්පේන්තුවක්ද සුභාසින්තරයක්ද? එහෙම එහෙමනම් තේරෙන්නේ නැහැ. ඒක එහෙමම ඇවිල්ලා එහෙමම යනවා කියන්නේ. ඒක මොකද්ද ප්‍රශ්නේ මොකද්ද ඒකවලද? ඒක ඇවිල්ලා නිකන් යනවා නම් මොකද්ද ඒක පිළිබඳ තියෙන්නේ මේක කුකුසද්ද නැත්නම් গুপ্ත දෙයක් නිසා ගූඪ දෙයක් වශයෙන් පේන එකක්ද නැත්නම් මම උපයාගත්ත මගේ භවනා ප්‍රතිඵලයක් හොය එකක්ද කියලා ප්‍රශ්නක මොන මූලෙන්ද නැගලා ඉන්නේ මට කියන්නේ මගේ හිත ටිකක් විචිප්ත වෙලා වගේ කියන්නේ සැකයක් වගේ දේවල්. ඒ විදිහට එහෙම වෙන්නේ කිසිම ආරමුණක් එන්නේ නැතුව කිසිම ආනාපාන සතියක් මුකුත්ම දැනෙන්නේ නැති විදිහට එහෙම යන එක මට ගැටලුවක් තමයි. ඒක ගැටලු වෙනවා. මොකද හිතට ඕනේ මොකක් හරි කන්න ගොදුරක්. බුදුරජාණන්සේ කරන ගොදුර අයින් කරනවා. අර හිත වික්ෂිප්ත වෙනවා. වික්ෂිප්ත කරනවාමයි. ඒකයි භාවනා කරනකොට කරකොල ඇතරිය වගේ අතාරිනවා. ඉතින් වික්ෂිප්ත භාවයේ තියෙන කොටයි සද්ධාව ගැන වික්ෂිප්ත ගැන සද්ධාව නැහැ කියන එකනේ. මෙතනදී සද්ධාව ඔය සාමාන්‍ය ප්‍රසාද සද්ධාව නෙවෙයි. ඔබ ජීවිතේ පුදන්න කැමතිද? කය පුදන්න කැමතිද? ඒ වුණා කම්මෝ ගෝචිකාගෝ යන් ඉදිරියට. එහෙම නැහැනේ. පිටිපස්සෙ පියවර දෙකක් තියෙනවා ආයතරයක් ජීවිත ආසාවට කාය ආසාවට. මේ කියන්නේ සද්ධාව ඕකප්පන සද්ධාව බාටපත් වෙන්න අහනවා. අපි කොට ඡන්දෙ දෙන්නේ. අරකෙදී මේ රිස්ක් එකක් ගන්න වෙනවා. අපිට අනතුරුදායක දෙයකට යන්න වෙනවා. ආයෝජනයක් කරන්න වෙනවා. ආයෝ මේ ප්‍රාග්ධනය තැම්පත් කරන්න වෙනවා. ඉතින් නැතුව බිස්නස් කරන්න බෑ. ප්‍රාග්ධනය තමයි කාය ජීවිතය පිළිබඳ ආසාව. ඒක තමයි වික්ෂිප්ත කියන්නේ. වික්ෂිප්ත කියන්නේ අනිපැත්ත දාන සද්ධාව නැහැ. අනිත් දවසේ ලෑස්තිලා යන්න මම මේකට මූණ දෙනවා. මේක පන්නන්න බෑ. මම මේකට ලෑස්තිලා යනවා වෙන දෙයකට සූදානම් වෙලා යන්න. ඒකට සද්ධාව අලුත් වෙනවා. සද්ධාව පරණගෙනවා. ප්‍රසාද සද්ධාව ඕකප්පන සද්ධාව බාටපත් වෙනවා. ආරම්භක ධාතු වීර්ය, නික්කම ධාතු වීර්යයක් බාටපත් වෙනවා. සතිය ඉන්ද්‍රිය සතියක් බාටපත් වෙනවා. ඉතින් එහෙම වෙන්නේ ඉස්සෙල්ලා පොඩි නරබිල්ලක් ඉල්ලනවා. ඒකට නිකන් රූපෙට රූප දීලා බැලියා. සව් බිල්ල හරියන්නේ නැහැ. <laughs> කුකුලෙක් කවලම ලේ දුන්නට ඒ බොරු බෑ. කිඩ ගන්නවා. පෙන දාන්න දෙනවා. මොකටද ඔය සිවුර දාගත්තේ? කීලා අම්මගේ කිරි බිබී ඉන්න තිබ්බනේ. දැන් පැනපන්. දැන් ආයෙ අනේ නතක් නැහැ. දැන් කැමති උනත් ඵලයක් නැති උනත් ඵලයක්. පුළුවන් නම් කම බැන්න කව. ඒ නිසා ලෑස්තිලා යන්න කියලා බලන්න මේක මම අකරතැබ්බයක් කරදරයක් විදියට ගන්නවා නැත්නම් ඊගාව ප්‍රගති පරීක්ෂණේ ප්‍රශ්න පත්‍රය විදියට ගන්නවා. ලෑස්තිලා කිමිනියගේ தත්ත්ව වෙනස්. පළවෙනි සැරේ වෙන්නේ ලෑස්තිලා යන්නේ. කමටන් සුද්ධ කරපුවා යන්නේ ලෑස්ති වෙලා. එතකොට අපි සන්නද්ධව යන්නේ වැඩේට. මොකද කියන්නේ ඔතන? ස්වාමීන් වහන්සේ තව එක ප්‍රකාශයක් තියෙනවා ඒත් මෑණියන් වහන්සේ කෙනෙක්. අවසරයි ස්වාමීන් වහන්සේ. මම දැනට කරගෙන යන කායගත කායගත සතිය කරන්නේ නැහැ. ඔබ වහන්සේට 169 වෙනි වැඩමුළුවේදී සම්පූර්ණ කායගත සතියේ දේවය එකම දෙයක්වත් තේරෙන්නේ නැහැ කියන දේ. මුදුවට පිරිසිදු කියන්නේ මොකක්ද මේ කියන්න දන්නේ කියලා. ස්වාමීන් වහන්සේ දැන් දැනට ඔබ වහන්සේ අහනවනේ ආනපාන සතිය කිමෙක්ද උනේ කියන එක කියන්න ඕන නිසා මම මේක දන්නන්නේ. මොකක්මද කියලා නැහැනේ දැන් මම ප්‍රශ්නයක් අහන තියා මොන ප්‍රකාශයක්වත් නැතුව මේ උසාවියට ප්‍රකාශයක් කරන්නේ. තේරෙන්නේ නැහැ මට මේ කියන දේ. ස්වාමින්වංශ සක්මන් භාවනාවේ සක්මන කරනකොට කයේ යම් සංවේදී තත්යක් ඇති වෙනවා ඒක ප්‍රකාශ කරන්න කයේ කයේ මොකද වෙන්නේ? පාදවල නෙවෙයි පාදවලනේ කාය කාය සංස්කාරවල කිසිම දෙයක් දැනෙන්නේ නැති කියන්න බැරි තත්වයක පත් වෙලා තින්නේ ඒක ලියන්නවත් කියන්නවත් බැරි තත්ත්වයක් ස්වාමීන් වහන්සේ කායගත සතිය ඔබ වහන්සේට කලින් සියල්ලම මං උදේවැයි ඇති වෙන කයේ ඇති වුණ වේදනා සංවේදී සියලු තත්ත්ව මං 2017 වර්ෂයේ ඉදිරිපත් වර්තා ඉදිරිපත් කළා තියෙනවා ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ මම කැමති ධානා හතර වඩා ගන්න මට පුරුදු සංඥා සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒක ගැන දැනගන්න තමයි ඕනකම තියෙන්නේ. මට ආනාපාන සතිය වඩන්න බැරි නිසා වහන්සේට මම ඉදිරිපත් කරා මගේ අර මම තද නිින්දක් ඇවිල්ලා වැටෙන නිසා මට අර සංඥා නැති වෙන තත්යක් එන නිසා මම ඒ ධාන හතර වඩා ගන්න කැමති ආක සංඥාන යතනේ විඥානං චයසනේ අකින්චඤ්ඤා යතනේ නේව සංඥාන අසඤ්ඤා යතනේ වැඩිමිට මම කැමති කමක් නැද්ද වැඩිලා ඇති දැන්ට වැඩිලා ඇති ඒක පිළිබඳව නැතුව උතෙන්ද යන්න බෑනේ. දැන් ආයෙ වඩන්න හදනවයි කියලා කියන්නේ මට හිතන්නේ ප්‍රායෝගික එකක් නෙවෙයි පොතක තියෙන එකක් වගේ. ඒ නිසා ඔය යන විදිහට කරලා තියෙනවා ඉස්සර. මොකද ඔබ වහන්සේගේ මේ වැඩමුළු වලට ඉස්සරෙන් ඉස්සරින් කටයුතු තියෙනවා නම් කරලා තියෙනවා නම් දැන් තියෙනම ගොනු කරගන්න එකනේ ඔය කොහොම හැම කෙනාගේම හිතේ වල තියෙනවා. ඒක ආයේ වඩන්න කියලා දෙයක් නැද්ද නේ අපිට තියෙන්නේ මේක මේකයි කියලා වෙන් කරලා අඳුරගන්න එක විතරයි. එහෙමයි. ඒ වගේ සතියෙන් ඉන්නකොට රූපයෙන් නාමයෙන් කරනා වගේම ඔය රූප භාවනා රූප ධානය වලින් අරූප ධානය වෙන් කළ අඳුනගත හැකියි. ඔක කරගෙන යනකොට ඒක ඉබේ සිද්ධ වෙනවා. 아무තින් වඩන්න අවශ්‍ය නැහැ. ඕන වෙන ඇත්ත ඇති සමත පූර්වංගම ඇත්තන්ට ඇති. ඒකට මම දක්ෂෙක් නෙවෙයි. මම දන්නේ මේ විපස්සනා කරගෙන යනකොට ඒ ටික වෙන හැටි බලන එක විතරයි. අර වඩන්න හදන කට්ටියගේ මම නිකන් කරාරින ගතියක් තියෙනවා. මොකද කරන්න ගිය හැම කෙනාම පිස්සු වෙච්ච බව මම දැකලා තියෙන නිසා. <laughs> මම සිංගලේ ඉතින් ඕවා කිව්වහම තරහ වෙනවා මයිත් එක. මම දැකලා තිනවා ඒ යන්නෙම ඔය ඔරුවක ඉලුවෙච්ච ක්‍රේල් වෙච්ච කට්ටිය. කියන්නේ ඔබ වහන්සේගේ වැඩමළුවට ඉදිරිපත් වෙන්න ඉස්සරින් මං කරලා ඒකට ගමන්නේ මම ඒකේ තී දෝෂයක් නැහැ කවුරු හරි ඒක දන්න ධානා භාවනා කියන එක ඉතින් බුද්ධාගමේ හැම ආගමකම තියෙන එක. දන්න කෙනෙක් අල්ලගන්න ඒක. මන් දන්නේ නැහැ. මං කටුකුරුන්ද ස්වාමීන් වහන්සේගෙන් දැහුවා ඉතින් කරාට කමන්නේ නැහැ කියන එක. මොනද? කටුකුරුන්ද ස්වාමීන් වහන්සේගෙන්. නෑ මං කියන්නේ ඒ කියලා දෙන්න කිව්වට මන් දන්නේ නැහැ කියලා කියන්නේ. දැන් මෙතන උතියලේ උරන්න බලන්න කිරියේද කියලා මේ තනේ එන්නේ නැහැ. ඒකට ගෑනු කෙනෙක් අල්ලන්නේ. ඉතින් මේකද තියලා හයියෙන් උරන්නකෝ. හරියන්නේ නැහැ. ඉතින් මට කියලා වැඩක් තියෙනවා. දන්නේ ඉතින් මට පැහැදිලි ලොකු ඉඩක් හම්බ වෙනවා දන්නේ නැතිකම නිසා. මං මං කිසිම විදිහකට මේ පැතර දන්නේ නැහැ. මම මේ දන්නේ එදා ජාම බේර ගන්න දන්නේ. මට කවුරු කියදයි මගේ සෑයෙන හොඳට තියෙනවා මේක. ඒ කොච්චර ඉරුවත් කිරියෙන්නේ නැහැ. වැඩක් නැහැ මෑණියෝ. කතා කරලා වැඩක් නැහැ මෑණියෝ. හැමදාම ওই ප්‍රශ්න තමයි මගෙන් අහන්නේ. මම දීලා තියෙනවා දෙන්න තියෙන හොඳම උත්තරේ. ඒත් අහනවා. මේ මෙතන වැඩමුළුවේ තියෙන්නේ අපි දීලා තියෙන මූල කර්මස්ථානනේ. ඉන් එහාට යන මොනම දෙයක්වත් කරන්න මොකද 90%කට මම මේ කතා කරන්නේ. මට බෑ මුළු 100ම නොම කරින්න. අපි පැහැදිලි ප්‍රකාශයක් කරලා තිනවා සතිය වඩන තැනක් මේක. අති වන්නකොට ධානය වෙන්න කෙනෙක් වෙනම කතාවක්. මට කවුරු හරි කිව්වොත් මට යනවා කියලා මං කියනවා sorry මයි ළඟ නැහැ. මේ කරනකොට වැඩෙන්න ඉඩ තියෙන එක වෙනම කතාවක්. ඉතින් කවුරු අහලා අහවලා ගාව හොඳයි කිව්වොත් මට කියදේ සමාජලාට හරියන්න ඉඩ තියෙනවා. නැත් මගේ මගේ සාමාන්‍යකට උනන්දු කරවීමක් නැහැ. මොකද මම දන්නේ ඇයි කියලා. ඒක જાතියෙම උත්පත්තියෙම අර ඒ ඒ වෙන වෙන දේ බලනෝ ඇර අරක වඩන්න ඕන මේක වඩන්න ඕන කතාවක් නම් මගේ ජීවිතේ ඇත්තෙම නැහැ. සතිය වඩනවා. සතිය වඩන්නේ ඇති දේ දැනගන්න. ඒ මොහොතේ ඇති දේ දැනගන්න. ඒක නිසා ස්තුති ඇහුවට ලෝකේ ඉන්න ඔක්කොමලා දැනගන්න මගේ තියලා ඉරුවට එන්නේ කිරියෙන්නේ මේක පුරුෂ තනයක් නෙමෙයි මේක. ඒකට හොඳට කිරි තියෙන තනයක් අල්ලගන්න. මේකට කොච්චර ඇඬුවත් කිරිය දෙන්නේ. ඒකේ හැටි. මොකද අර නම කරුණ අරක්ද. <laughs> අහන්නේ නැහැ. දැන් අපි විනාඩි 10ක් විතර වැඩිපුර අරන් තියෙනවා විනාඩි 10ක් කියන අතරම. පටන් ගන්නකොටම තියෙනවා 10ක විතර ගිහලා තුන අපිට විනාඩි 50ක් කාලයක් තියෙනවා. සක්මන් කරන්න. ඊට පස්සේ අපි නැවත තුන් දෙක තුනවා. පරියන්ක භාවනාවකට. සියලු දිනාටම තෙරුවන් සරණයි.